අද දින මේ පින්වත් පිරිස මේ උතුම් පොහොය දිනෙහි සීල සමාධි ප්‍රඥා කියනා වුණ පූර්ණේ කරගෙන උතුම් නිවන් සාක්ෂාත් කර ගැනීම පරම අදිස්ථානය කරගෙන අද මේ ශ්‍රේෂ්ඨ වන්නා ගුණින් යුත් වෙලා උතුම් වූ ආර්ය සමෝතින් යුත් වෙලා ඒ වාගේම ආර්ය වූ ප්‍රථම ධානය, ද්විතීයි ධානය, තෘතීයි ධානය, චතුර්ථ ධානය කියනා මේ උතුම් වූ ධානාංගයන් පහළ කරගෙන ඒ වාගේම ඒ තුලින් ලැබෙනා වූ චිත්ත ප්‍රබාස්වරත්වයේ තුලින් මේ ශේෂ වන්නා වූ සාසන ගුණයන් මතු කරගෙන නාම රූප ධර්මයන්ගේ යථා ස්වභාවය වටහාගෙන ලෝකයේ තිබෙනා වූ නිස්සාරතාවයේ තේරුම්ගෙන නිස්සාර වන්නා ලෝකයේ ගිරී තිබෙන සංහා උපාදානයන්ගේ මිදීමින් ලබන්නා වූ නිවන් සාක්ෂාත් කර ගැනීමටයි අද මේ බලාපොරොත්තු වන්නේ කියන හැඟීම සබා ගන්නට ඕනේ. ඒ මහා ශාන්ති ආශීර්වාදය ලබා ගනිමින් තුල්ලෝකාග්‍රෝ සම්මා සම්බුදු පියාණන් වහන්සේලාගේ අනන්ත ගුණ කදම්බේ අපට සාන්තිය පිණිස වේවා ඒ පරම පවිත්‍ර සත්‍යය කියනා වූ මහා බුද්ධ ආශිර්වාද බලමහිමේ අපෝ මෙහි යවමින් ඒ උතුම් වූ මහා ශාන්ති ආශිර්වාදය අපි පිහිටාවා උතුම් වූ බුද්ධ ආශිර්වාදය අනන්ත පිළිසරණ උතුම් වූ ශ්‍රී සද්ධර්ම රත්නය අනන්ත අප්‍රමාණ පිළිසරණ උතුම් වූ සංඝාශිර්වාදය අනන්ත අප්‍රමාණ පිළිසරණ අපකරා පිහිටාවා සියලු ආකාර සීල සමාධි ප්‍රඥා ගුණ පූර්ණේ ක්‍රෙන් නිවන් සාක්ෂාත් කර ගැනීමට අපිට සීල හේතු වාසනා පහළ වේවා කියනා උතුම් අදිෂ්ඨානීය තබා ගන්නට ඕනේ. අද මේ ලබන්නා වූ මහා සමවත් ශාන්තිය ලබා ගැනීමට යම් ආකාරයකින් මේ හිත යොමු කරගෙන හිටින්නේද බාහිරට හිත යොමු කරන්නේ නැතුව මේ කියන්නා වූ යම් කිසි සමවත් කාව්‍යමය වෙන්නා වූ මේ උතුම් ධර්ම මාර්ගය තුලට හොඳින් සවන් දීලා ඒ වගේ මේ ධර්ම මාර්ගය තුලින් ලැබෙනා වූ ඒ උතුම් හරය වටහාගෙන ඒ සාර ධර්මයේ තුලින් ලෝකයේ නිස්සාරතාවයේ ලෝකයේ ආදීනව වටහාගෙන ඒ වගේ මේ ආදීනවන්ගේ මිදුරා උතුම් වූ බුද්ධ රත්නයේ ධර්ම රත්නයේ සංඝ රත්නයේ අනන්ත ආශිර්වාදයන් ලැබමින් අපි ඒ උතුම් වූ ශාසන ආශිර්වාද මැද්දේ නිවන් සාක්ෂාත් කරගන්ටයි මේ උතුම් අදිස්ථානයේ තබාගෙන ඉන්නේ කියන හැඟීම තබා ගන්න ඕනේ. ඊ මහා ශාන්තියේ කාන්තේ සඵල වේවා උතුම් වූ මගඵල සාක්ෂාත් කර ගැනීමට හේතු වේවා උතුම් වූ ආර්ය ධ්‍යාන අවබෝධ කර ගැනීම ආර්ය ධ්‍යාන පහළ කර ගැනීමට හේතු වාසනා පහළ වේවා කියනා මේ අදිස්ථානයේ තබලා අනන්ත ගුණයත්තා වූ සම්මා සම්බුද්ධ ආශීර්වාද ලැබමින් උතුම් වූ සද්ධර්ම රත්නය අනන්ත ආශීර්වාද ලැබමින් උතුම් වූ සංඝ ආශීර්වාද බලමහිමේ ලැබමින් මේ මහා ශාන්තිය උදා කරගන්න බලාපොරොත්තු වෙනවා කියන හැඟීම තබා ගමු. එසේ තබාගෙන මේ මහා ශාන්තියෙන් යුක්තව මේ උතුම් වූ ආශීර්වාදයෙන් යුක්තව අද මේ සමවත් දේශනාවට සවන් දීලා ඒ ශ්‍රේෂ්ඨ වන්නා වූ ශාන්තිය උදා වේවා කියන අදිස්ථානයේ තබාගෙනත් ඔය ආකාරයෙන් තබා ගන්නට සංවර හිතෙන් සාදුකාරයක් පමණක් දෙන්න. සැනසුම දේවා බුදු මග සිත ලබනු ඇත සැනසුම දෙව් සමිඳුට ගරු කරනු සැනසුම නිවන බව දෙසු මහා සමිඳු වත සැනසුම පෙර දැරිව අරගෙන තබමි සිතේ බුදු සාමිඳුනේ මහා කරුණා ගුණ දුන්නා කරුණා දහම පෙරදරි කර මග ගන්නා සෑමලෝ සතට මේ මහතෙත පතුරන්නා බුදු සාමිඳුනේ දරු ගුණ අප ළඟ වෙන්නා සා සාසන දහම දුන් සමිඳුට වඳින්නේ සාසන දහම ගෙන මග පිළිවෙතින්නේ සා වසන වඩන කීකරු දරු ලෙසින්නේ සාසන මග සිටිමු අපි බුදු සෙතින්නේ බුදු ආමෙමනියෝ දස මරසින් බිඳලා ජය සිරි බෝධි මුල දම් කඳ මතු කරලා ලැබුලෝ තුරා බුදු පිලිසරණින් මෙකලා අපි මහා සේවනගෙන සිටිනෙමු මුනි වැඳලා මුනි දුන් දකින්නට සදහම් ගෙන දුන්නා දහමින් දකින මුනි දුන් මතු කර දුන්නා සුවකින් නොවනේ බුදු පිය දැන හඳුනන්නා බුදු මාගේ දත් සමිඳු දෙසු ධම්මගේ යන්නා අනුපිළිවෙතට බැසගෙන සමිඳුනි මෙදා අපි බුදු දරු පැටවූ ලෙස ඇත ගුණි සදා බුදු සාමි දුනි සව් පෙල මහා ගුණී නාදා ගෙන මාගේ වඩමි බව දුක හැර ගුණී සදා තෙරුවන් වෙතට අපි නැමදුම තබා ඇත තෙරුවන් නැමදුමින් ගුණ කඳ වැඩි එත සැමලොව රත්න පරදන මහා ගුණී ඇත සමිඳුනි පිලිසරණ ලබනෙමි අසීමිත පොඩි දරුවන්ට රැකවරණයේ දෙවන පියා පොඩි දරුවන්ට මව් කිරිදම් දෙවති දයා අපි බුදු සසුනේ පොඩි දරු ලෙස සිටින නියා අම බුදු මෑණියනි ගුණ දැක කියමි නියා දේසෝ ධම්මගට බැස ධම් කිරි උරන්නේ එනිසයි සමිඳුනේ දරු ලෙස සිටින්නේ ඔබේ සව් විලස අපි බුදු මග දකින්නේ සමිඳුනි පුදමි බුදු ගුණ දැක ගයන්නේ දැකපත් මරුන් බිඳ හැර බුදු බව ලැබලා ලෝසත වෙතේත මහා අනුකම්පා කරලා දිවරෑනු බාලමින් දම් රස දිය පෙරලා දුන් සමිඳුනේ වඳිනෙමි අත් හිත තබලා ඔබ දුන් මහා සිසිලස තව ලොවේ ඇත ඒ කරුණා සිසිල හද සැම නිවි යත සමිඳුනි දහම් කරුණා අදිය සුවේ දෙත සමගෙම කය නිවේයි හිත ගිනි නිවි යත තනසුම දුන් බුදු රාජින්දුනි සිසිලයි මේ සෑම අය වෙත අද වන්නේ තනසුම් මහසෙත් දිය කඳ ලබලයි සෑමගේ හදට සිසිලස දෙන්නේ සැනසුම දැක බුදු සමිඳුනි නිවිලයි දම් සමවෙතගෙන සිත ගන්නේ සැනසුන හද මඩලක් සකසවලයි සෑමතෙම බුදු මග නද දෙන්නේ බුදු සමිඳුනේ දෙතිසක් ගුණ රුවෙන් මවා ඔබේ මහා සිරි බඳින් කරුණා ගුණෙන් නිවා වැඩ හිඳුවන්ට ආද පුදාසුන මෙයින් මවා සබනෙමි සුදුනෙලුම් අසුනන් ගුණෙන් මවා සම්බුදු පියා ගුණරුවකින් මැවේවා සංවර බුදු පියා හද වෙත වඩීවා සෑම හද මඩලේ ශවණක් එලි දේවාවා තුන්දොත් දුරුව බුදු සෙවණම ලැබේවා වාපින් තෙම් කියන විස සිරුරටද නැත සමිඳුගේ මුදු පහස හදවත සුවය දෙත බුදු පිය රාජානෝ අද මහා මඩලේ වෙත සමිඳුනි වඳිමි බුදු ගුණ කඳ අපරිමිත සුවසිත දේව මහ බෝරජ සිතන්නේ පාරමී ගුණ බලෙන් ලොව මතු කෙරෙන්නේ ඒ බුදු පුරයේ සෑම හද වෙත මවන්නේ ජය සිරි බෝධි රජේ පෙළහදී පිනින්නේ අටවිසි බෝ රජුන් ආදවිත වඩීවා හද බුදු පුරයේ මේ ගුණයෙන් මැවේවා අටවිසි ගුණ බුදුන් එලෙසම වඩීවා මහා බුදු ගුණ රුවෙන් සිරි බඳ මැවේවා සෑම හදවතෙම බුදු කුටි ලෙස සැදී ඇත එම බුදු මැදුරේ බුදු පිය රජ මෙසේ වෙත මෞ ජය සීරි බෝධි රජවරු පෙනී එත දස මරසින් බලය ආලක හදී නැත බුදු පිය රජින්දුන්ට ආද මෙදුරක් තනලා ඒ පළමුවෙම ආද ගුණයෙන් නගලා මේ ආද මෙදුරේ බුදු සිරිතේ විදවිලා සමතම සනසුමයි කයේ දුක් ගිනි නිවිලා කිසිතන හන්දිපත් කැක්කුම් නොදෙනු ඇත බුදු මා විරද මහා සිත කය සියලු වෙත දහඩියේ විසරේ ගති කය ආලක දෙනත බුදු සෙත් සිසිල සමගෙම කය විතට එත ධම් දේසු බුදු පියා සිව්සක් ධම් දුන්නා අනියත දුක අනත ලොව වැටෙහුම් දුන්නා ඒදම් සරණ දුටු තන ලොව හැරෙමින්නා අවිදුව තණ්හාව සාමුල දුරුවන්නා මේදම් කරණ සෑම හදවත් නිවාවා අද විස අඳුරු රාගයේ හටි නොවේවා පෞකම් විපාකද සෑම තැන් සිඳේවා සමතම දහම් පිළිසරණය ලැබේවා ධම්මගේ වැතේ වුනොත් සංවර ගුණය ඇත බුදු දම් විනය හදවත සෑම විසිරි ඇත ඒ සංවර බවෙන් අප තුල සිටම වෙත සමතම සංවරය හදවත උර සරණගෙන සංවර කිරීවා කාමයේ විතර ගති අදහස් නොයේවා අනියත ලොවට ගත හිත ඉද නොදේවා බුදු මගේ විතේට සෑම මනසම හැරීවා බුදු මා සමිඳුනේ ධම්මගේ සුවේ දිනේවා ගුණ පිළිවෙත් කුසල මා කඳ නැගෙ ඉනේවා ඒ සෙත් දුවේ සමසක් වල පතුරනවා අපගින් නැවැද වූ සත විත සිත දිනවා පරපනේ නැතුම් දුක් දුන් පෙර කල හිතලා හොරකම් සියලු මරකම් කර දුක දෙවලා එලෙතම සුරා සුදුද දුරාචර කරලා සසරෙදී කරපු පව් කඳ අද සිහි කරලා අපගෙන් නවැද වූ සෑම සත සිතන්නේ මොන භවයක නමුත් සිහි කර සිටින්නේ ඒ සෑම දිනා විත වන්දිය ගෙවන්නේ අප කළේ මෙමෙ කුසල් කඳ පතුරවන්නේ දුගාතියේ විසක් දී සමෙතම නොවේවා මේ දම් සිසිල සම සත වෙත ඇදේවා සුගතියේ ලැබින සත නිවෙනම දකිවා මේ සිත පැතිර සත හද ගිනි නිවේවා සසරෙදී නොදැනුවත් කල පෙර අප උන්නා සතරවට වෙන බොරු හඳ එම පිටවන්නා ඒ කලේ කලේ වැරදි අද සිහි කරවන්නා වන්දිය ගෙවන්නට මේ සිත පතුරන්නා කේලම් කියා බිඳ උන පව් පෙරද ඇත අද එම අයත මහා වන්දිය දෙවනු ඇත මතු කිසි දිනක විද නැති වනේ විලස සිට සමතම තබමි මේ සෙත් මග සුවය දෙත අරගෙන පරුස බැනුමින් පෙර පව් කෙරුණා නොමදක් කලේ වගේ දේ පෙර කෙරුණා අද අප පිරිසිදුයි පතුරන මෙත් කරුණා මෙත් මග පතුරවමු මහා සිත දී ඉතිනා මතු සැඩ ගති නොමැති විලසම සිටින්නේ සසරෙදී වැරදි වූ තැන් සිහි කරන්නේ ඒ සෑම සතට මාවන් දිය ගෙවන්නේ මේ බුදු සිත යවමු සුවපත් ලෙසින්නේ අරගෙන පලක් වදනින් සතරවතිලා ලෝකෙට බැඳුණු බොරු අඬමින් නොමදීලා පෙර උනේ සෑම වැරදි කම අව කරවාලා ඒසත වෙත තබමු මෙත් ගුණ සිත දීලා දස අකුසල්ද පස් දුතිරිත සමග එනා පව් මුල් නසන්නට අපි බුදු මගට උනා අද සිත ලබාගෙන ලෝකිත දිවේ මූලනා සම සත සංසිඳී බුදු මග විතට උනා පව් නැති විලස අපි බුදු මග යනාතනී මතු පව් නොවෙන්නට බුදු සිත ළඟා උනේ කළ පව් කමා කර මහා සිත දිවාදිනේ පව් විද හරිමු ආද පිරිසිදු කිරීමිනේ අපගෙන් විසක් කිසි දවසක නොවේවා මේ සිත සියලු සක් වලටම යැවේවා සමලෝ සතේ බුදු සාමය ලැබේවා සතගිනි හැර දමා ගුණයෙන් නිවේවා බුදු මාගේ අරගෙන සත් සානසෙලා සෑමතෙම බුදු සිත විහිදන්නේ සෑම සත් ආදමෙම සුවසිත ලැබලා දුගති දොරුවසිතටම ගන්නේ සුගති ලැබා සත් බුදු මාගේ අරගෙන සෑම භවයේ දුක් ගිනියරිමින් සාම ගුණෙන් බුදු මග වෙත ඒවා භවයේ දුක දුරලානේ විලසින්නේ සසරේදී කළ පෞති කරමිම දින වන්දි විලස මහසිත දුන්නා මතු පවු නොකිරෙන ගුණ කාඳ සිහි කර ඉදිරි සියලු පිරිසිදු අන්නා දෙන මෙම සෙත් ගුණ සෞසත වෙත ආද විහිදා හැරියේ සෙත නගමින්නා සෑම පව් විස හැර අපි පිරිසිදු වෙමු සසතේද බුදු සිත දිවෙමින්නා සවු නැති කරන බුදු මග සැම වැඩිවා පවුමිනි නැතින්නට බුදු හඬ ඇතේවා පව් මුල් කැටි සෑම භවයෙන් මිදේවා පව් නැති මග රැගෙන රාතුන් නැගේවා තුන් ලොව එළිය දෙන බුදු සව්වන් වැඩිලා තුන්නොවේ එළිය කරේ සතේ මොහඳුරු විඳලා තුන්ලෝ තිලකේ බුදු සමිඳුගේ දරු සැදීලා තුන්ලෝ සතේ සිතේ පතේ නිමුදම් දෙසලා සමසක් වලට මේ බුදු අඳ නැගේවා සමසත් බුදු මගින් සැනසුම ලබාවා සමපව දුරුවේ සත සමවෙති සිටීවා බුදු සමවතට සැමලෝ සත් ඇදීවා බුදු පිය රජානෝ හද තුල සිටින ලෙස සැම සත වෙතට බුදු මැදුරුම නැගෙන ලෙස පතමින් නදීතනක් දෙමුලෝ සසත කොට සෑම සත නිවෙත්වා සෑම ගිනි දුරුම කොට බුදු මග යන සතට සිව්බිය නැති වෙනවා පෞවිත දෙවන තිරිසන් ගති නැති වෙනවා යම්බෝ විතර ගති හද තුල නොම වෙනවා ලොව ගිනි නගන විත හද තුල නොම වෙනවා යම් තියෝ අපායත යන විස හදෙහි නැත පිරිසි දුවද ගුණයේ ලෝකෙත සිතම දෙත සැමලෝ සතෙත මිසෙත් මග පැතිරු අත සුවයම නිතර දෙයි බුදු මග නැගෙනු ඇත සමලෝ සතුන් සිව් දුක් බිය හරිවා සම සිව් අපායෙහි දුක් ගිනි නිවේවා සෑම සතේ සුගතියට වැද සැනෙත වේවා සැනසුම් බුදු වදන හද වෙත නැගේවා බුදු සිත ලබාලෝ සත දුක හැර දමලා සත්වස අනියතය දුක අනේතය දැකලා ලොවේ බැඳී මුලා අද හත සහ මුල හැරිලා සම්දිතු කෙරේවා සෑම සත් ගුණ දැකලා අපාමන සතරට බුදු මෙත් සිත පැතිරි ඇත ඒ මෙත් සුවය සමගෙම හද නිවෙනු ඇත කාමයේ විසර අදහස් කිසි හදක නැත දේශය අහල නැති සමවත වැඩෙනු ඇත පිරිති දොබොදුන්නේ මාසත් ගුණ දැකලා වැඳගරු කෙරුවේ අපි බුදු මග නැගිලා සැමලෝ සතට ඒ බුදු මග ගෙන පතලා බුදු මග වඩමු බුදු සමවත මතු කරලා සෞකම් නැති හිතට විස ගිනි කඳ නැත්තේ ලෝභයේ මාගින්න සාමුල නිවියත්තේ මෝහයේ විස කඩොළු හද ආලක නැත්තේ සමතෙම බුදු සරණ මේ සිත දෙති සත්තේ පව් නැති නිසා හදවත පිරිසිදු වෙනවා සුගතියේ ගුණය සෑම අදකම පැතිරෙනවා සනතුම් බුදු වදන ඒ ආදී මතු වෙනවා ගුණ බුදු පියාණෝ හැම හදකම වෙනවා සංවර මහා සංග පිළසුව සිතම දෙසී දිවමන් මහා සංග පිළ අද සැකසී එති සෑම ආදේ මදලේ බුදු පුරයක් කෙරෙනු ඇති එමෙ බුදු පුරයේ සුදු නෙළුමෙන් අතුන් වෙති මා සංගේ රත්නයේද සංවර ගුණින් සිටේ වඩෙමෙහි හද මැදුරි සැමතැන් පිරෙන්නට සංග පිලිසරණ සැම කය වට නැගින්නට සෙත් සුව ලැබමු සංග ආතිරි බලෙන් සිට සනසුම ලැබිලා දෙවතේ නිවිලා සමතෙම බුදු සුවේ මතු වෙනවා හද සුදු කෙරිලා සමසිත ලැබිලා සෑමගේම ආද නිවි නිවි අනවා සැඩ ගති නිවිලා දුන කඳ වැඩිලා සෑම හද බුදු සමවතේ වෙනවා බුදු ගුණේ නැගිලා නැනසද ලැබිලා සෑමතෙම ලෝතතු ඇතෙහිනවා බුදු රාමි දුන් ළඟ සිටිනේ ලෙසයි අපේ මෙහි බයේ තැති ගැනුමන් එන්නේ සමතේ දුබික් ගිය රෝබිය කිසි නැත නොමිනිස් බය සෑම දුරුවන්නේ සාන්ත බුදු ගුණ හද සිත සැදීලා ලොවට මෙත් සිත පැතිරෙන්නේ ගත හිත සුවයට එයි බුදු සිත ඇත සමතම ගත හිත සුවවන්නේ කය වෙත සුවේ දෙයි බුදු පහසින් සැදීලා කය වෙත දුක නොමැත එකක් කුම් සැම හැරිලා වාපිත්තෙම් විතර කය වෙත නැත ඇතිලා සමතම බුදු සුවයේ ඇත අද විහිද වේලා බුදු මාගේ සිටින දරුවන් වෙත සිත වෙනවා බුදු පිය අතිරි කඳ හද වෙත මතු වෙනවා කලු විස පාප විස අහලක නොම විනවා බොජෝ තෙත් සුවති සිල සුදු එලියක් දිනවා සෑම කායේ බුදු එලියෙන් බබලාවා විස දොස සෑම දුරු වියාවා සෑමතෙම දම් නැන එලිහිමි වේවා සදාහම් නිති සතු වැටේවා සෑමකම සංවර සංග ගුණ වේවා මේ තෙරුවන් සුවහිමි වේවා සෑමකම ධම් රස මිපැනි වේවා සසදම් අමරත වැටේවා පාපයේ බැඳුණු සත ලෝකෙහි සරණ විත ඒ පවුගින්න එයි හදවත විසර කොට ඒ විස නිසා සත දුගතියේ ඇදෙන විතේ කවදා ගිවන්න දෙකල පව් විසර වටේ නොම දැනෙනියම සතු පව් කඳ කරන්නේ හරි රස දෙයක් විලසයි සත හිතන්නේ ඒ සිත නිසා හිතගත වැඩ කිරින්නේ වදනද තුන් පොලක විස වැඩ සැදින්නේ අනුනත අසාධාරණ සත කරනු ඇත ඊසත අපායට මං පිට කපනු ඇත සම මා දුක් ගොඩක් ලෙස ගිනි දිවනු ඇත බොහෝ කල් අපාගත වී දුක් ගිනිද කතේ සමහිත දුත් වේලා පව් කර සත ඉන්නේ ඒ දුත් විසර ලෝකිත තව පැතිරෙන්නේ සත එම ලොවේ බැඳී ලෝ විස කරවන්නේ සමනතේ පමනක් දෙනොමේ වෙයි විසවන්නේ තෙරවෙතා ලබන්නේ මගේ අද අස දිනුම් කිය කිය හිතන්නේ පාපය ගිනි ගොඩක් බවේ නැහැ පිනින්නේ මිසදිතු අදහසින් හිත කය පුරාගෙන මගේ මගේ හරි කියා ලෝරවට වාගෙන සමුනුත් වෙන සීලාලෝ සතනසාලනේ පවුමග ගත හොතින් වෙන සීමිතේ දැන පවුකම් කරන සත බලු වී උපදිනවා බලු හඬේ නගේ නගා දුක් කඳේ විඳවෙනවා පාපයේ ගෙවන විට බොහෝ දුක් කඳ වෙනවා කාට කියන්නේද තනියම දුක කනවා පාපයේ බරිත සත වෙත පෞහිත එන්නේ කොමද පිනක් ගුණ දහමක් වැටෙන්නේ ඒවා ගිනි වගේ ඔවුනට හිතවන්නේ දුක් ගිනි කකාති වූ අපාබය වෙත යන්නේ මිදෙනට මගක් නැති අසරණ බවයේ යත කවදා මිදෙන්නද දුක් ගිනි ආහාර වෙත ඒ දුක බුර බුරා නැග එන විසර වෙත පව් විඳිලෝ සතුන් ඔය තිරිසනුන් වෙත තව අලි ආරක්ෂා නොයෙකුත් සත වෙනවා මතලයේ අනුන්නට අමු අමු විමදිනවා ලෝකයේ සූරාගින කැපවු ගෙවවනවා කවදා ඉවරවන්තද පවු තර වෙනවා මහා පව් කරන සත තව දුක් කඳට යති බලුසා බලල් සත වීින් පසුද යති පින්නත කරන්නට මගේ පව් මතුම වෙති මහමිර පරදන්ත කළ පව් ඇදෙනු ඇති කළ පව් නිසා යලි പ്രേතව උපදිනවා වසරින් කෝටි ගණනක් කල් ගත වෙනවා විඳී පව් රසයි කිය කිය පෙර කරවනවා ඒ පව් විඳින විට මාගිනි මතු වෙනවා ලෝකයේ රසයේ වනසාගිනිගෙන දුන්නා දැන් එම ගින්න තම කර පිටටම එන්නා කරුමේ බලෙන් ගිනිගත් කයගෙන දෙන්නා දැවි දැවි අඬන ඒ සත දුක් ගිනි කන්නා කන්නට දී නැත බොන්නට දී නැත බඩ කිනි බඩ සා බොහෝ එනවා ඒ වට ආහාරේ හිතුවොත් සැනකින් ගිනි ගුලි මැවි මැවි එහි එනවා ආහාර වගේ දැක අරගෙන ගිල්ලොත් මහගිනිගෙන මුක දැවි යනවා ගිලිනට වත් බෑ වමාරන්ට බෑ කරුම බලෙන් එය තද වෙනවා මුකයෙන් නැගෙන ගිනි ඉස්මුදුනෙන් යනවා පහතට හැලෙන ගිනි මුළු කය දවවෙනවා මේ වගේ සිටින ගිනි ගුලි මුකයට එනවා මේ වගේ අපායක් මේ ලොවේ තව විනවා නොපෙනෙන සියුම් කය කරුමෙන් හැදී ඇති ඒකට විපාකය කරුමෙන් මැවි ඇති ඒ පව් ගෙවා වසරින් කල් හොයා ගති වරගෙන කෝටි සිය ගණනක් निराකති බුදුවරු පහලෙවි කල් නැති වී යනවා එම තැන් බුද්ධ අතුරුද ගෙවි ගෙවි යනවා අපාමන කලක් මේ ප්‍රේතව දුක් කනවා කරුමෙට මැරුම් නැත යලි යලි උපදිනවා මහා දුක් ගින්නගෙන හැමතින සරාලා කැපි කැපි කෙටි කෙටි මාස ගිනි වෙලීලා එම ලොවේ වැවින බලු කපුටන් ඇදීලා කරුමෙට මැවීමත් කයි එහි කොටාලා යනු එනෝ බැරිව මත් ගොඩ පිලිසිලා ඇත කරුමෙට මැරි නැත දුක් ගිනි එසේ එත නෙක පනුරලත් එකිනෙක සත ඇදී එත ඒතැන් සිරුර අමු අමු වෙම කඩාකත මේ ලොව ලෝභ වී අනුනට විස කෙරුවා ඔවුනුන් මරව් අප හට ජය යයි පැතුවා කල පහු ගෙවන කල මොනවද කල යුතුයවා අවිදුවේ පටලයක් ගෙන වසලා ඊතුවා දකින්නට බෑනේ පව් විස එන දිනයගෙන මායා මුලාවක් විත් එම වසති තැන කල පව් ගෙවන දා අපමණ දුකද වින මොනවා කරන්නද කරුමෙට විඳිති කුණ තවැකෙක් මා ගිනි කඳ ලෝකෙට දෙනවා ඒ ගිනි විඳින්නට දුක් මා කඳ එනවා එම තැන් නිරය යයි තව කොටසක් වෙනවා සරුමෙන් නැදී ගොත් සියුමෙන් කය වෙනවා කරුමෙට මැවෙන කයගෙන එහි ඇදෙන්නේ ගිනිගත් තලාවකි සමාතින් පෙනෙන්නේ හරි සීතලයි කරුමෙන් එය නැගෙන්නේ අර මාගින්න සුවයක් ලෙස පෙනෙන්නේ ඇදිලා ගිය තනින් සීතල ආල නැත මෝහෙන් පැටලිලා මාගිනි කඳක් වෙත කන්නට ආර නැත කරුමෙන් නැගී ඇත බඩිකිනි පිපාසා කෙලවර නොවී යත දැවි දැවි ගියත් මාගිනි සැර වැඩගන්නේ කරුමෙත නිතර මව මව කය වඩවන්නේ දැවි දැවි තැවි තැවි මේ මහගිනි කන්නේ වසරින් කෝටි ගණනක් දුක් විඳවන්නේ කවදද බේරෙන්නේ මේ පව් කඳ කරලා මහා විස කරන සත ඔය බොරු යයි කියලා ජීවත් වෙන්න හිතු කිතු කැම දෙය කරලා ජය අරගනි උදෙයි බුදු අත දුරු කරලා බුදු බස බොරු කියා පව් කඳගෙන දෙනවා ඒ පව අරන් සත මහා පව් කරවනවා මෙලොවත් පරලොවත් අපමණ ගිනි කනවා මෝහෙන් අවිදුවෙන් වැති වැති දඟලනවා මේ වගේ අපායක් මොන දුක් දෙනුද බලා සදාහම් නුවණගෙන දුටු කල දිවැසෙහිලා අයියෝ ලෝ සතුන් මේ දුක් අඳුරු වලා අරගෙන කරපු පව් ගිනි කඳ අතරෙහිලා අපමණ දුක් විඳි කවුරුද බේරන්නේ කීවත් තේරුමක් ගන්නටද බැරි වෙන්නේ කෙසේ දුක් කඳක් අපමණ විඳිමින්නේ ඒ පව් ගෙවුන දායලි ලෝකෙත එන්නේ දුක් විඳ ඉතිරි ගෙවනට තිරිසන් වෙනවා නැත්නම් අද ගොළුව බීරිව උපදිනවා කෙලතලු වෙලා කය හිත විරසක වෙනවා මහලෙද බැඳුණු කයගෙන ජීවත් වෙනවා මිනිසෙක් වුවත් පව්කම්මිත කයේ සිට පිනකට යොදන්නට ඕනට මොලේ නැත බැඳී බැඳී කරපු පව් පුරුදුම උදා වෙත යලි පව් කඳක් කර දුක් වෙත ඇදී යත ගොඩ එයි යලි කිමිද යයි මේ ලෙස යන්නේ අනතව කල්ප ගණනින් මෙම දුක කන්නේ මේ වගේ අනාථ වූ ලෝකෙක සත යන්නේ මොනවා ලබන්නේද මේ සත පොර කන්නේ සම්පත් කියේ කියා මාතරෙඟිට වැඩිලා අල්ලා ගන්ට මගේ මගේ අයි හිත නගලා දඟලා සුළු කලක් මහපව් කඳ කරලා මේ වගේ අපාගත වෙති පව් ගති නැගීලා මේ වගේ ලෝකයක රස තැන් හොයන්නේ මොන රස ලබන්නේද සත ඔය හදන්නේ ඉපදුනේදා පටන් කුණු කය හැදෙන්නේ සැත්කුම් වේදනා අපාමන දෙවන්නේ ඇස කන නාස දිව කය යන කොටසගෙන ලෝකෙට ඇලෙන්නට බැඳුමට සිටුන තැන මක්ලේ කයක් උරුමෙටගෙන හැදෙන දිනේ මේ අපාමන දුකක් මේ ලොව විඳිති දැන ඉපදුනදා පටන් අපාමනගෙන කනවා තිබහට බොන්ට අපාමන දියගෙන බොනවා එක දවසක් නැතොත් මහගිනි ලෙස වෙනවා මේවා දෙවන්නට සත මහ දුක් වෙනවා අරගෙන හරි හම්බ කර කර සිටින්නේ මොනවා ලබන්නේද සීකර බලන්නේ නොකොලොත් ආහාර කිසවත් නැත ලැබෙන්නේ සහ දුක් විඳ විඳා ඒකයි දවන්නේ අරගෙන වේලක විට කුම සිදු වෙන්නේ වරුවක් සිටිනු බෑ යලි වෙයි බඩගින්නේ දීලා අහවරක් නැති විලසම වන්නේ මේ කට මකර කට වගේ දේ ගිල ගන්නේ ලෝසත මුලා වීරස දේ හොයා යති මිහිරයි රසයි සුවඳයි කිය කියා කති කෑවට ඒවා යන තැන් තව සොයා නැති කෝ එම සුවඳ පසු දවසෙති එසේ නැති සසවත් සුවඳවත් මිහිරත් එකට අනා ගිලගත් මෝතේ බඩ තුල වමනයක් උනා ආපසු දමා බැලුවොත් එම මුකෙන් උනා තිබුණද ඒ බඳු කිව්දේ අද සොයන් දැනා දවසක් ගත වුනොත් තට මාගෙන යනවා ඒ හොඳ ආහාර ටික දැන් පහතට එනවා දුගඳයි අසුචියේ කියේ කියේ දුව යනවා ලැබුණද සුවඳ කෙරුවද කයේ ඒ දෙනවා හොඳ දේ සුවඳ දේ යයි ඇඟ උලන්නේ කවදාද සුවඳ දුන් හැටියට තිබෙන්නේ දුන් දේ පසුව ගඳ දාඩිය කියන්නේ නරකයි කිය කියා හෝදා හරින්නේ පිරිසිදු කළා කය වෙත කුණු නැත ඇත්තේ හොඳ හොඳ සබන් ගා පිරිසිදු කරගත්තේ කිව් කයේ පැය දෙකයි තව තුන ගියත වෙත්තේ දුන්නද පිරිති දුව තව බැල විය යුත්තේ සෝද පුවාර පිරිසිදු කෙරුවයි කියලා ජීවිතයකදී බැලුවොත් තවගෙන හොයලා දහසක් කෝටියක් වරයයි තව කියලා කියනට බැරි බවම පින්වයි තතු දැකලා සැමදා හේදුවත් කුණු ගඳ ගියේ නැත සමදා කෑම කෑවත් බඩ ගිනි වෙත දොඳ දේ සුවඳ දේ ගඳ කර එසේ යත නෙද කර තිබෙනවා බේතක් එසේ දෙත දින දින බේත එවලෙට සුවයක් පෙන්නා යලි ලෙද කරයි යලි යලි අර ගනු යන්නා මේ කය රකින්නට අපමණ දුක ගන්නා ලෝසත හොයන්නේ මොන තැපයද ගන්නා මේ කය වඩන්නට රස ආරක් දෙනවා අතපය හන්දි ලොකු මාතට සකසනවා මම හරි හැඩයි මම උස මහතයි පනවා මෝහෙන් ඉදිමිලා ලෝ සත රැවටෙනවා අරගෙන මේ කය මේ මගේ හොඳ කය කිය කිය ටික කාල ගතවන්නේ ඒකට කිව් දෙය බොරු කර හරිමින් මහලු කලක් සත වෙත එන්නේ මට හරි වීරිය කියපු එවන් කය හැර මිටියෙන් ඔසවා ඉන්නේ ඒ හැර මිටියට අන්තයි දැන් කය කොහොමද කිව්වඳ හරිවන්නේ මගේ ඇස් හොඳට පෙනෙනවා කිය කිය උන්නා වයසෙන් අසුවයි තව ටික ටික යන්නා කිව්දේ බොරු කළා දැන් ඇස නොපෙනෙන්නා කොහොමද හරිද හොඳ කිව්දේ කුණුවන්නා මගේ කන් හොඳට ඇහෙනවා කිය කිය උන්නේ වයසෙන් අසුවක් මේ සැමටම යන්නේ ජීවත් දුනොත් ඔය දුක් කඳ යලි එන්නේ මගේ කන නැතෙති හඳ එම කට දෙන්නේ හොඳ යයි කිව් කටම දැන් කුම කියන්නේ නරකයි කිය කියාන වැදන් සිටින්නේ මොනවද ඇතයි ලෝසත කියන්නේ මම ලක්ෂණයි කිව් කට කුම කියන්නේ අවුරුදු 80ක් පැන ගොස් තවත් යත කඩපත ඉදිරියට ගොස් තව එවන් වතේ බැලුවොත් කිව්ව හඬ ඇත්තද එවන් සිත අයියෝ කුණු ගොඩ කිවැරීමේ වන්ගත දැකගත හැකිය මෙලොවම කිව් බොරුවේ හැටි කාටද ලැබුණේ හොඳ දේ ඔය විලස හැටි හොඳයයි කියේ කියා බොරුවට කලක් සිටි ඔහු දැන් කියනවා මරණයේ ළඟින් සිටි සදාහට ජීවිතයේ ගෙන යන්නට හිතලා අනුනට අසාධාරණ මා කුඩ කරලා කෙව්වා හැදුවා දැන් කෝ කොයි ඒ දමලා යන්නට හදනවද මරු සමගින් ඇදිලා දැන් එක හුස්මකට ජීවිතේ තවද ඇත මරණය අත ළඟයි මේ කය වැටෙනු ඇත හිතේ එම ජීවිතේ හොඳ යයි රැගෙන හිත කළ දේ තියනවද පසුපස ඇදිලා නැත එක උත්මක් රැගෙන පාතට අරින්නට සම සම්පතක් දෙනවද එම තනින් සිට ඇතිවන පිපාසය දාහය නිවන්නට පැත්කල ධනයකට හැකි වේද බලන් සිට මොනවා ලබන්නේද සත එම කරන්නේ අපි ලොකු කිය කියා තරඟිත වඩින්නේ ජාතිය කුලය සෑමතැන මද නගන්නේ ලොකුකම් කොයිද දැන් මැරණේ ළඟින්නේ ලොකු යයි පොන්ති යයි කිව් දෙපොලක් ඇදලා පන ඇද මැරුණ පසු සෝනට ගින දමලා ලොකු ගඳ පොඩි ගඳයේ යයි නැත තව දැකලා එකවන් මිනි කුණු ගඳ දෙයි විස කරලා කය ඉදිමිලා ඕජත්තා සැරව යති ලොකු පොඩි ભેද නැ දෙකටම එලෙස වෙති මම මාරදල පවුලක යයි පෙර දිවෙති අද කුණු වෙලා ඕජස එක ලෙසම යති මේ වගේ සිරුරුගෙන සත කොහි ඇදෙන්නේ තාවම කාලික වූ ජීවිත පෙනෙන්නේ මොන ලොකු කන්ද මොන සැපතද ලබන්නේ බොරුවට රැවටිලා පව් කර මැරෙන්නේ මේ කය විතට කිසිමිකම් සතට නැත පව් කරගත්තු කුණු කඳ දුක් කඳට ඒත මරණින් පසුව පසුපස යන කුණ දෙවිත කුණු පව් කඳක් ලෝ සත පසුපසම යත මේ වාගේ පව් කරගත් සත විඳිනා දුක මිස කෝ සැප ලොවන්නේ පරපුර ඈතට අරගෙන බැලුවොත් කවුරුද ඔය කිව් සැපේ ඉන්නේ හටගත් තැන් සිට වැහැරි ගොසින් සැම හිරුරම වෙනතිමයි යන්නේ මගේ මගේ කිව් කායේ දී පොළ සම්පත් කිසිවෙකු අතෙහිමි නැතවන්නේ අනුනට නින්දා කර කර ඉඳලා ජාති කුලද ගොත් යයි කියලා ගොතින් ඉපිද මහ දුක් නින්දා විඳ අපාමන සසරෙති එති මේ කාලා මේ වගේ සසරක් හොඳය කියන්නට හැකිද බලනු මැන ගුණ නගලා බුදු නැන මතු කර බැලු විට දැකගත හැක මෙහි නිසිතතු සිහි කරලා අපාමන සසරේ මේ වගේ කය ලබා ඇත පමනක් කියනු බෑ පොළවෙහි පසේවත මේ මා පොළවේ පස් කඳ නම් අසීමිත ඊටත් වැඩි කයේ කඳ අප දරා ඇත අරගෙන බිව් ජලයේ ප්‍රමා කරන්නට අපමණ මුහුදු වතුරක් මදි එයින් සිට මලමෝ පහ කරපු ගොඩ ගැන හිතන්නට මේ මා පොළවේ පස් මදි එම බවෙන් සිට අනතව විඳපු දුක් මිනිසෙක් වෙලා පෙර උපමන උනොත් තිරිසන් කය ලබාසොර විඳි දුක් අපමණයි කොපමණ ඒසේවර සිහි කර බලනු මන සසරෙහි එදා තුරේ සැපයයි කියා දෙවි කයගෙන සිටිය කලේ එක සිට අසංකය ගැන්නත් ගණනේ පෙළේ ඊටත් වැඩි අනත වූ මෙම සසරේ කලේ දෙව් බබ උනවාර අපමණ විලස පෙළේ ඒවා සියල්ලම සැම ගෙවි ගෙවි යනවා මගේ මගේ කිව්ව සැම දේවන සිලා යනවා මරණයෙන් පසුව යලි මේ මහ දුක කනවා අපාමන සසර ඕමයි තේරුම් දෙනවා මේකෙන් බේරිලා ඉන්නට ලොවක් නැත නොකැඩෙන නොබිඳිනා විස නැති කයක් නැත ඒකට තිබෙන තිර වූ තව හිතක් නැත මේ සෑම අනියතයි වෙනතෙයි සියල්වත හටගෙන තිබෙන පිනිනා සැම වෙනසෙනවා අල්ලනු බැරිය කාටත් හිමි නොම වෙනවා ලෝභය තරහ මෝඩය විස කරවනවා අපාමන දුක්ඛකා භව සසරෙහි යනවා මේ දුක් කඳ බුදු නුවණින් බැලුවා අපි අද බුදු මග සෙත ගන්නේ මෙහෙම භවයකට හිත නැත තබලා භවයේ තිබෙන දුක අප දන්නේ මේ භවයේ දුක මාගිනි භවයේ දැකලා නිවන මාගත හිත තබමින්නේ වැටෙන ලෙස සිත පිරිසිදු කරලා ලබන විලස මග සකසන්නේ පිරිසිදු කරන විට සිත් පෙළ සැදී එත ඒ සිත් පෙළට බුදු මග නැන වැඩි එත බුදු නැන වදන්නට සිත් පෙළ සදාගත ඒකට දැහැන හොය නෙමු තව මෙසේ වෙත ඇලිලා බැඳින්නට දැනක් සොයනු නැත සත් මග දකින්නට නුවණට ලැබිය යුතේ ඒ බුදු සරණගෙන ඒ මග වැඩිය යුතේ අපි දැන් සිටිමු බුදු මග බුදු සරණ ඇතේ මේ බුදු සරණේ සිටිනා අපහට ලොවට ඇලුම් නැත පවතින්නේ ලෝකේ බැඳෙන තැන නැති අපි ලෝකෙට ඇලෙන තැනක් නැත දැකගන්නේ සෑම දේ අනියත සෑම හිත අනියත මොනවාලා බන්නේද ලොවේ ගන්නේ අනියත දේවන සී දුකගෙන දෙත එබැවින් හරිනේ මොසමතින්නේ අල්ලන දේම අප වෙත ගිනි දෙවනු ඇත අතහැර දමන විට ඒ ගිනි නිවෙනු ඇත ගිනි නිවි යන විටදී සිසිලම දැනෙනු ඇත බුදු මගේ සිසිල් පෙළ සෑම අය වෙතම වෙත බුදු පිය දහම් මග වෙත සෑම ඇදී ඇත සෑමතම බුදු ගුණෙන් සිසිලක් ලැබී ඇත ඒ බුදු සිතිලේ අප ළඟ ඇද මෙසේ නැත අපි අද අවංක වූ බුදු මග මෙසේ වෙත දින දින අපිරිසිදු බව මග අරින්නේ නැත බව ගමනකට සිත ගත නගන්නේ වදනින් පිරිසිදුව බුදු හඬගෙනෙන්නේ අපේ හඬ පිරිසිදුයි බුදු දරු ලෙසින්නේ ලෝභය තරා මෝඩය යන පව් කෙරේනා ලෝකෙත බැඳී නැති අප සැනසුම් වදනා අරගෙන නැන නුවන සදහම් බුදු වතිනා ඇති අප පිරිසිදුයි පිවිතුරු හිත නැගුණා අවංකයි පිරිසිදුයි පිවිතුරුයි කියාලා සිටින අපි පබසරයි ලොවට නැත බැඳීලා අවංකයි පිරිසිදුයි පිවිතුරුයි දැනීලා ලොවට බැඳුමන් නොමැත පබසරයි පෙනීලා පබසර ගුණෙන් අපි පිරිසිදු මග වෙනවා පව් නැති නිසා අඳුරක් අපේ නොම වෙනවා සදාම් සුවයගෙන පිරිසිදු ගුණ තනවා අපේ මුව පිරිසිදුව යන මග පෙන්වනවා මූණට විතර කළු ගති නැත නැගින්නේ සමවත් සුවයේ බැඳී එළියයි තිබෙන්නේ කය වෙත සුව ගතිය ගුණයෙන් වැඩෙන්නේ කය බර නොමැත බර විස නැත ඇදෙන්නේ පව් විස සමග පව් බර සැම දුරුව යති එම තැන කයට සුව පාසක් ඇදෙනු ඇති බුදු මගේ දරුවන්ට හිත කය සුදුම වෙති ඒ සුදු බුදු ගුණය අපේ ගත හිතට දෙති හිත සුදු කරන විට හිතගත සුදු වෙනවා නොම බැඳී සිටින විට කය බර නැති වෙනවා දුක් වේදනා හැර අපි සැනසුමේ යනවා බුදු දරු බුදු කයෙන් ලොව සිත වෙත යනවා බුදු රාජින්දුගේ දරු දම් ගුණ සිහිගෙන ඒ සදහම් කය සකසනවා මාසලයේ හිමි නැති බුදු ගුණ කය වෙත අද මෙම සෑම දින පමුණනවා බුදු ගුණ සුව කය අරගෙන පිරිසිදු පව් නැති ගුණයට ගෙන එනවා පිරිසිදු සුවදෙන බුදු සෙත් සිසිලට සෑම දින අදගෙන පමුණනවා බර කය පසක තබලා ඇත දැක ඉන්නේ බුදු මගේ සුපිරි සිදු සිසිලැති කයකින්නේ බුදු මගේ වඩන අපි ඒ සුදු කයේ වන්නේ මේ බුදු මගට හිමි කය සිත වෙත යන්නේ පිරිසිදු වන විටදී මුහුණට සුවය ඇත කය බුදු ගුණෙන් සැදී සැදී පිරිසිදුවේත මේ කය බර නොමැත බුදු ගුණ සිසිල ඇත අපි බුදු දරු විලස බුදු මග කයෙහි වෙත මොහොනට එළිය බුදු සුවයෙන් ලැබෙන්නේ බර නැති සිසිල් සුව කය දැන් තිබෙන්නේ ගත හිත විලස බුදු මග දරු සිටින්නේ මේ තන උතුම් දැහැනට සම කරන්නේ බුදු මග යන එවන් සමවත නැගී එත වර නැති සැහැල්ලු බුදු ගුණ කයේ සිට පිහිටිය අයුරු අද මතු කර මෙසේ දෙත සෑමතෙම පළමු සුදු දෑනක් ලැබී ඇත පිරිසිදු මුණකි මේ බුදු දරු වෙත මතු කර සුවය කිසලසන්නේ දහම් ගුණෙන් හැඩ වැඩ වී පිරිසිදු සැහැල්ලු සුදු මුදු බව වන්නේ